මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න දුව බිසෝ බිසෝ කෝ ළමයා ඉන්නවද? ඔහොම ඉන්නම මං එනකල් මහගලී මහ දේවාලයේ වැඩ ඉන්න මහ දෙයයන්ට මං කොච්චර පුද පූජා කරනවද? පඳුරු බඳිනවද? ඒ හැමදාම මොකක් හරි කරදරයක්මයි අපිට වෙන්නේ. මං සන්තෝෂයෙන් හිටියා දිගා මඩුලෙන් ආපු ඒ මනමාලයා අකුලගෙන යන්ට ගියා කියලා. පැලැසෙත්තු කියනවා මිනිහා අපේ ඉඩම් වල පින්තූර ගත්තේ අපෙන් අලාපේ ඉල්ලලා නඩුවක් දාන්නලු. ඔය ගේට්ටුව ඇරලයි තියන්නේ අම්මා. එන්ට ඇතුළට. හ්ම්. විද මාමා ඉන්නවද? නාමෙල් ඉන්නවද? පිට කවුරුත් එහෙම නෑ නේද? නෑ නෑ ඒ දෙන්නම ගෙදර නෑ. ඇයි අම්මා? කරදරයක්ද? කරදර කියන ඒවා එනකොට එන්නේ තොර තෝංචියක් නැතුවයිලුනේ. ඒ සරේ කවුද කරදර කෙරුවේ? කරදරයකට මුල පුරනවා කියලා ආරංචි වෙච්ච ගමන් මම මේ දුවගෙන ආවා අපච්චි ගෙදරින්ට කලින්. ඒ කියන්නේ මුදියන්ස ආචාර්යයක් නෑ නෑ මේක මුදියගේ කරදරයක් නෙවෙයි. මේ කරදරේ බිසෝගේ අපච්චිගේ මෝඩකමක් ඉඳා ඔළුවේ දාගත්තු එක. අපච්චි කිරුවේ එක මෝඩකමක් ඈ. කරපු තරමක් කිරුවේ මහා මෝඩ කවුරුත් එන්ට කලින් මම මේක කියලා ගෙදර යන්න ඕනේ දුවේ ඉක්මන් කළ කියන්න අම්මා මොකද උනේ? අප්පච්චි අර ලොකු නමක් තියෙන ලොකු පැලැන්තියක මනමාලේකට බිසෝව බන්දලා දීලා අත බිය ගන්ට හිතාගෙන තිකා මඩුල්ලට ගිහින් හොයාගත්තු බෑනගේ ඇටි දන්නවනේ. තිකා මඩුලේ ඉන්නේ බොහොම හොඳ වැදගත් මිනිස්සු. නොමුත් මිනිසයා ඒ ගමේ ගෑනු ළමයින්ට හිරියර කරලා. ඒ මං ඒ වා එලිදරව් වෙන්නේ දැනුයි දුවේ. ඒත් ඒ ගෑනු ළමයෙක් දුවට ලිව්වා වගේම අප්පච්චිටත් දෙවුමක් ඒවලා හොඳයි. අන්න හොඳයි දැන්වත් අප්පච්චිගේ ඇස්සරිලා ඒ පංකාදු මනමාලේ ආපහු අතහැරලා දැම්මේ. නාමයටයි මටයි පාඩුවේ ඉඳ දීලා. පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන එකක් නෑ මේ මිනිහා. පුරුන්දු කඩ කරලා රැවැට්ටුවා කියලා නඩුවක් දාන්න යනවලු අලාභ ඉල්ලලා ඒකද මේ මිනිහා අපේ ඉඩම් වල පින්තූර ගත්තේ. නැතුව. අපච්චිගේ ඉඩ කඩම් වල ලොකුකම නෑයින්ට පෙන්නන්නටම නෙවෙයි. ඒ වැදගත් උදවියට ඒක මහා කරදරය. අපච්චි මොනවද කියන්නේ ගැන? අපච්චි තාමත් හිතන්නේ ඒකා පින්තූර ගත්තේ ඒවා පෙන්නලා මා මණ්ඩිගේ වත්පෝසත්කම පැලැඹුරේ ඉන්න නෑයින්ට පෙන්නන්නට කියලයි. අපච්චි මං එක්ක සම්ඩුවට එනවා මං මම ඒ ගැන තෝරලා කියන්නකෝ සම්ඩු වෙන එක නෙවෙයිනේ කරන්න තියෙන්නේ. අප්පච්චිගේ පිස්සු ඔළුවට මේක ඇත්ත නැත්ත කාවදින්ට කියන එකයි අම්මා කරන්න ඕනේ. කාවද්දන්නේ කොහමද? හිමනමාලයාගේ චරිතය හොඳ නැහැ කීවා කියලා. අප්පච්චි මට කෑ ගැහැව්වා. බොලන් ලෝකයේ ඊලන්දාරියා දහකින්වත් හොරන්ට බැරි මනමාල මහත් එක්ක කියලා. එතකොට ඉතින් මං කිව්වා එහෙමනම් ඇයි මිනිස්සු ලියුම් එවන්නේ මේ කටයුත්ත කරන්න එපා කියලා කියලා. වැරදි. ඉතින් ඉතින් ඒ ඒ ඒ ලියුම් එවන්නේ හතුරෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ මුදියන්සේද? ඇති අන්තං අප්පච්චිගේ මහලුකු යාළුවා සැක කියලා. නෑ නෑ. මුදියා නෙවෙයි ඒ ලියුම් එවන්ට ඇත්තේ කියලා කීවා. එහෙනම් වෙන කවුද සැක කරන්නේ? සැක කරන්නේ අනේ මන් දන්නේ මං කොහොමද මේක කියන්නේ මං මන් දන්නවා අප්පච්චි සැක කරන්නේ කවුද කියන්ට මන් දන්නවා ආදායම් ගෙව්වේ නැහැ කියලා අප්පච්චි හිරේ යන එක වළක්කපු ඉඩ කඩම් වල ආදායම නැතුව බංකොලොත් වෙන්න ගිය එක නවත්තලා ලක්ෂ ගණන් මුදල් උපය ගන්නට පොට පාදපු පපුව අමාරු ලහුද්දට උත්සන්න වෙලා ඉස්පිරිතාලේ ඇඳක් උඩ දිගා වෙලා ඉන්නකොට තමන්ගෙම පුතෙක් වගේ ඇඳ ළඟ රෑ දවල් හිටගෙන සාතු සප්පායම් කරපු. ඒ මිනිස්යාව සැක කරන්න වටිනවද මං අහන්නේ? නාමෙල සැක කරන්න වටිනවද මං අහන්නේ? ওই දිගා මඩුලි මිනිස්සයා දේව කරලා දෙන්නේ අම්මා. වෙද මාමා නැද්ද ගෙදර? ආ! වෙද මාමා ආ අර ඉන්නේ ලොකෝ නේද? අම්මා යන්ට එළියට. මං යනවා ගේ ඇතුළට. මට බෑ අපච්චිට මූණ දෙන්න. මම මේ වෙදසියාගේ ගෙදරම ඉන්නේ අපච්චිගේ වැරදි කල්පනාවට මට දෙන්න පුළුවන් හොඳම දඬුවම හින්දා. යන්ට එපා. මොකද ගේට්ටුවට සඩි බාන්නේ? සඩි බොන්ට එපා ඔය ගේට්ටුවට. ගේට්ටුව නෙවෙයි ඒ වැරද්ද කෙරුවේ. ඔහම ඉන්නවා. මං ওই ගේට්ටුව අරිනකල් ඒ සේර්ම අවුල්ජාලත් හරි මගේ මායියාගේ කටේ නරිවාද මත් හරි මේ මේ මේ අහන මේක අපේ ගෙදර නෙවෙයි ගේට්ටුවට තඩි ගහන්න හ්ම් ආ ඕ මං ගේට්ටු කොක්ක ගැලෙන්න මොකද මේක යකාගේ වැඩක් නේ ඇයි කියලා අහන්නේ මං වැඩ කාලයද ඈ මං එහෙම කිව්වා ඈ මං ඇහුවේ මේ හදිසිය කඩා බිඳගෙන මෙහාට ඇවිත් ගේට්ටුවට ගෑවුවේයි කියලා. දෙන්න කසාදී බැඳලා දැන් අවුරුදු කීයක් වුණාද? ඈ? කසාදී නෙවෙයි කසාද. හරි හරි මොන කේල්මලක් හරි බැඳගෙන මෙච්චර කාලයක් හිටියත් තාම දන්නේ නැහැ මම මේ වෙයිකියේ ගම්මුන්ගේ මුලාදෑනියා. නොහොත් ගම් මුලාදෑනි ආරච්චිලා නොහොත් හෙට්මෑන් කියන්නේ. මොකෝ මන්නෝ දන්නේ? <laughs> දන්නවනම් ඇයි නොකියන්නේ? හොඳයි වැරදිලාවත් අර ගිය සැරේ වාගේ මේ පපු කැනැත්ත හිර වෙලා මගේ හුස්ම ටික හොස් ගාලා ඵලෙයි නම් කාටද මේ බූදලේ අයිති වෙන්නේ ආ කියමු බලන්න ආ කාටද මේවා අයිති වෙන්නේ මට මිසක් වෙන්න කාටද <laughs> ඔය කීවේ ඔය කීවේ ඒ කියන්නේ මං ඇහැ පියා ගන්නකම් ඉන්නවා මේ බූදලේ අතට අරගෙන හිටන්. කැලේ මේ මට ඕන නැති බූදලයක් නෑ. මේ සේරම ධර්මිකව හොඳින් හම්බ කරගත්තේ වන් නෙවෙයි. මේවා වැඩි හරියක් අනුන්ට ගින්දර දීලා ගසවගත්ත වස්තු. හොඳ වස්තු නෙවෙයි මේවා. මට ඇහුන්නේ නෑ ඔය මුණු මුණු ගාපු ඒවා. අන්තිමට ඇහුනේ වස්තුවගේ නම විතරයි. හා. වස්තුවගේ ඉඩම් මන් නිකන් නෙවෙයි ගත්තේ. නඩු කියලයි වස්තුවගේ දීපල මට අයිති උනේ. හරි. මං අහන්නේ හදිසියේ ඒ වස්තුවා මිනිස්සයා වගේ මගේ උස්ම ඩිංගත් හෝස් ගාලා පළේනම් කාටද මේ දැරීමේ යන්නේ හැබැයි ලොකුට නන් නෙවෙයි එහෙනම් වෙන කාටද? ඔව් ඔව් මං දන්නවා ඒ කතාවත්. මා කැඳන්ගෙන්ට කලින් ඇයි හොඳයි කම්පවත්පු අර එතන කියන බෙරැසිට යයි බූදලේ තේරම <laughs> නෑ නෑ ලෝකියේ නෑ. එතනට නෙවෙයි මේවා යන්නේ. මේ වස්තු කන්දරාව කවදා හරි මගේ හුස්ම ටික හෝස් ගාලා පිට වෙනකොටම මේ සේරම උරුම වෙන්නේ මගේ දෝනියන් දෑට බිසෝ කුමාරීට ආ ඒකනම් මගේ කනට මීපැණි වගේ ඇහිච්ච හොඳ කියමන. අර පාරේ යන මිනිස්සු බලා ඉන්නවා. නැත්තම් මං ඒ රැවුල තියෙන මූණ අපට ඉන්නේ බිසෝ දූඩින්ගේ විතරනේ. ඉතින් අපි මැරුණත් බිසෝගේ ඉදිරි කල දසාව හොඳින් ගත කරන්න කටයුතු කරලා තියන්න ඕන. අන්න ඒකට තමයි මං කාලයක් තිස්සේ දඟලන්නේ දුවට අයිති වෙන මේ බූදලේ දෑවැත්තට දෙන්න කලින් මේ දෑවැද්ද ලබා ගන්නට නම් විසෝගේ අත ගන්න මනමාලයා කවුද? කින්ද මන්ද? කාගේ කවුද? ඈ අපට දිගින්ද හරහින්ද උඩින්ද යටිකුරුවද ගමෙන්ද පිටගමකින්ද ඔයා දීපු ප්‍රශ්න තේරම හොයලා බලලා තමයි මං ඔය දිගා මඩුල්ලේ කවුරාල ගොයියගේ පුත්‍රයා ජයසේන සුන්දරසේන කියලා නේද කලින් කිව්වේ අන්න හරියන් හරි මොන සේන වුණත් ඒ ඊලන්දාරයා අපේ පවුල් වලට හැම පැත්තෙම ගැළපෙන අපට ඈතින් ඈතින් ඈතින් නෑවෙන දහහකින්වත් තෝරගන්න බැරි නොම්බර එකේ බෑනන්දි කෙනෙක් කියලයි මං හිතන්නේ ඒකද උක ඒ ගමේ අසන්න කෙල්ලන්ට එකතු වෙලා දරුවෝ දීලා හිටන් මෙතන මට ඇහුන්නේ මට ඇහුන්නේ මොකක්ද මට ඇහුන්නේ දරුවෝ කියන එක විතරයි ඔව් ඔව් මං ආසයි ඒ බෑනන්ජයගෙනුත් අපේ දිශෝගෙනුයි මුණුබුරේ කිපදිලා අපේ પરම්පරාව දිගටම යන්න යනවට ආ ආ අනාව අනාව ආ අනේ ඒ රත්තරන් බෑනන්ඩිගේ කාර් එක නේද? අඩා අඩා හින්කොල්ලා ඔය ගේට්ටුව අරපන් කාර් එක ඇතුලට ගන්න. හින්කොල්ලේ කොහෙද මෙනේ? මේක වෙද මාමගේ ගෙදර නෑ. බුලි හැබෑට. ඔන්න බලනවා මගේ තන්තෝෂේ ඉහවහා ගියාම ඉන්නේ කොහෙද කියලාවත් මතක නෑ මට. තන්තෝෂේ. තන්තෝෂේ ඉහවහා ගියේ කවුරු ආවටද දන්නේ. ආ කැමර ගහන්න එපා. ඒ රටක් වටිනා මනමාල ඉලන්දාරියා හිතයි අපි දබර වෙනවා කියලා. කොහොද දැන් ඔය කියන අපූරු මනමාල? ඔය කාර් එක ගේට්ටුව ළඟ තියෙනවා පේන්නේ නැද්ද? අර අන්න අන්න මේ පැත්තට හැරුණා. හ්ම් අරින්ට අරින්ට ඔය ගේට්ටුව ලොකු අනේ මුදියන්සේ ඈ මුදියා මොන ගිනි ගෙඩියක් දෙන්න එනවද මන් දන්නේ. මම යනවා යන්ට ගේ ඇතුළට. හ්ම් මේ ආරච්චි මස්සිලා මම මේ ආරච්චි මස්සිලා හොයන්ට දවස් ගාණක් දිස්සපුරේ ඉඳලා දෙහිගොල්ල පළාත දෙවනත් වෙනකන් කාර් කෙලෙව්වා. අර දිගා මඩුල්ලෙන් ආපු මනමාලයත් එක්ක ඔය දෙන්නම එකට අල්ලගෙන ඔය මූණු දෙක ඉතුරු හරිය මං කියන්නේ. ඈ ඈ මුදියා මට ඔය විදිහට කතා කරන්ට වටිනවද මං අහන්නේ ඈ? මම මේකේ ලොක්කා නොහොත් හෙට්මෑන්. ආ විලිජ් හෙට්මෑන්. හරි. හරි. ඒ හෙට්මෑන් මගෙන් අහලාද අර මගේ මාලිගා තන්නේ ඉඩමයි. රෙදීවත්තයි. කබරොස්සා හේනයි. අටුක්කු හින්නයි. ෆොටෝ පින්තූර ගන්න අර දිගා මඬුල්ලේ කවුරාලගේ කොල්ලට අවසර දුන්නා. කොල්ලා කොල්ලා කොල්ලා කියලා නිග්‍රහ කරන්න වටිනවද මගේ දූ බිෂෝ පෙළපාලියට ගන්ට යන රත්තරම් බෑනන්දියට මොනවද හැබෑට ඔය කියන්නේ ඇයි මොකද පෙළපාලිය නෙවේ පෙළවහට නෑ නෑ නෑ බිෂෝ පෙළපාලියට ගන්ට යනවයි කියන්නේ රත්තරම් බෑන කෙනෙක් <laughs> ඇයි මගේ කොල්ලා රෙදීද පිටතරද මේ අහනවා මුදිය අයියා මෙතන මහ ලොකු විපිරියාසයක් වෙනවා අපේ හතුරේ කටවන උගුල්ලින්ද. ආන්න ඒ හතුරගේ කුඩු මිටිය ගාවින් අල්ලගෙන ඇද්දගෙන එනවා මේ මුලා දෑනියා ඉස්සරහට. ඔය ඉන්නේ ළඟම ඒ හතුර ලකුණගා කියන චූරණිකාවක් අපිට ඇහෙන්න කියනවා නැත්තම් නොකිය ගිලිනවා. මං අහන්නේ අපේ හතුරා කවුරු කියලාද මුදි අයියා කියන්නේ? ආ අන්න ඒ හතුරා මං ඉදිරියට ඇදගෙන ආවාම මං අර මඩුගෙයි මැස්ස උඩ තියෙන මගේ ලොකු මුත්තගේ රාජකාරී කාලේ දඩුවම් කරාපු බුරුත අරුටුවෙන් හදාපු දණු කඳ ගන්නවා එළියට මං ඒක මයේ වලව්ව පිටිපස්සේ තියෙන අවුවට රත් වෙන කීරමන ගල් කැට මැද හිටුවලා හිටා මේ මේ පින් සිද්ධ වෙයි ඔය කතාව ඔයින් නවත්තලා මේ මුදි අයියා කියන්ට ආවේ මොනවද කියලා අහලා ඉතින් කියන දෙයක් හරි හරි කියමු කියමු බලන්න මොකද්ද කියන්ට ආවේ ඈ මුදියා මට ඈතින් ඈතින් ඈතින් වුණත් යන්තමින් හරි නෑ කොමක් ගාගෙන ඉන්න ලොකු සල්ලිකාර මුදලාලියෙක් නේද මුදියෝ මං ඒ අපේ වංහුන් ගැන කතා කරන්න නෙවෙයි ආවේ මස්සි <laughs> නෑ නෑ නෑ නෑ අපේ වංහුන් දුරස් වුණත් අපි අපිමයි ආ හොඳයි නැද්ද මුදියෝ ඒ වංහුන් ගැන නෙවෙයිනේ කියන්ට යන්නේ අහනවා කොයි විස්තර? බොලන් ලොකෝ මුදියයි මායි හීන් එවුන් කාලේ ඉඳලම එකට ඔය ඔය ආයි පිටපනිනවා ආයි පිටපනිනවා ඩිංගෝ කිවසගෙන මේ මිනිසයා කියන්ට ආපු දේ මොනවද කියලා අහනවද නැද්ද හරි හරි හරි මේ මොනවද මුදියෝ කියන්ට ආපු සූර්ණිකාව සූර්ණිකාව නෙවෙයි මේක දැන් ඔය බිසෝ කෙල්ල දීගතල දෙන්න ඈත තිස්සපුරේ පීරලා හොයාගත්තු ඒ දිගාමඩුල්ලේ කෞරාවගේ පුතාට කීවද මේ අපේ මාලිගා තැන්නේ නොබෙදාපු ඉඩම් වල පින්තූරු පොටෝ ගන්නට කියලා ඈ ඇයි ඇයි නරකද මේ කැලේට ගිය මුවන් පැලැස්සේ පින්තූර ගන්න එක ඈ මං අහන්නේ ඇයි මගේ ඉඩම් පොටෝ එකද ගන්න කියලා එතකොට ඇයි වෙදරහලාම්මිගේ අර නොබෙදපු ඉඩම් වල පින්තූර ගන්න මේකේ වැඩේ මුදියෝ ඔය රටක් වටින මනමාලයා මේ මම් පැලස්සේ පෙළපාලියක් කරගන්නවට ඔය ඔය ආයෙත් පෙළපාලියක් කියන පෙළපාලියක් නෙවේ පෙළවහක් අන්න හරි අන්න හරි ඔව් එව්වැයෙන් එකක් කරගන්නවට ඒ ළමයාගේ නෑ වර්ගයේ කැමති නෑ උන් හිතන්නේ මං නිකන් යමක් කමක් නැති මහ පඹයෙක් කියලායි අන්න උන්ට පෙන්නන්ට තමයි ඔය ඉදන් සේරෝම ෆොටෝ පින්තූරු වලට ළමයා ගත්තේ. ඒක පංකාදු ෆොටෝ පෙට්ටියක් ලෝ. මේ අම්මපා මට ඒ ෆොටෝ පෙට්ටිය අහුනොත් පොළවේ ගහලා කුඩු කරනවා. ඈ මුදියෝ ඈ මේ උඹේ තියෙන ඔය මගේ ඉඩමට අල්ලපු ඉඩම් වලටත් හොඳයි. එහෙම පින්තූර ගත්තු එක. හොඳයි නැද්ද? හා? ගොලන් ආරච්චි මාස්සිනා මං කැමති නෑ මගේ දේ පොළවල වටිනාකමයි ඒවා තියෙන තැනයි ඒවන් ලැබෙන ඵල පරෝජනයි පොරසිද්ධ කරනවා මේ මේ දැන් ඇති ඔය කතාව මං යන්ටද මම නෑ නෑ නෑ ලොකු හොමින්ට හොමින්ට හොමින්ට මේ මුදියා කියන්ට ආපු කාරණාව කියලා යනකල් හොමින්ටකෝ <coughs> මොනවද උඹ කියන්ට ආවේ මුදියෝ ඒක බොහොම ගැඹුරු එකක් ගැඹුරු ආරච්චි මස්සිනේ අපි දෙගොල්ලගෙම තියෙන නිශ්චල චංචල දීපල සේරම මොනවා අපේ නිශ්චල චංචල දීපල වලට මොනවද වෙන්නේ ඒවා සේරම දිගාරි ඔය හොයාගත්තු බෑන ගත්තු පින්තූරුයි පෙස්සමුයි මහ කන්තෝරු වලට ගියා බොහොටනම් පිස්සු මුදියෝ බොහොටනම් පිස්සු ඒ ඉලන්දාරියා ඒ වගේ නොසන්ඩාල වැඩකට නෙවෙයි ඔය ඉලම්බල පොටෝ එව්වා ගත්තේ හරි මං කියන දේ විශ්වාස කරන්න බැරි නම් අහගලා. හැබැයි මට තව කතාවක් අහගන්න. ඈ මොකද්ද? මොකද්ද ඒ කතාව මුදිය අයියා? ඔව්. ඒ මනමාලයට බිසුල් කසාද බන්දලා දෙන්න වෙච්ච පොරොන්දුව කඩ කෙරුවා කියලා ලොකු නඩුවක් දාන්නට යනවා. අන්න ඒ නඩුවට ආරච්චිල ඒ ඉලන්දාරියට දෑවැද්දට දෙන්න පොරොන්දු වෙච්ච ඉඩම් වල වටිනාකම පෙන්වන්නටලු පින්තූර ගත්තේ. හානේ. හැබැයි ආරච්චිල මේ මගේ ඉදමුයි, වෙදරාළගේ ඉදමුයි, ගල්ගොඩේ රාළගේ ඉදමුයි. ඒ බෑනට පෙන්නවා. ඒ සේරම දීපොළ ආරච්චි කියලා කිව්වා. එහෙම කීවද? බොලන් ලොකු මං ඒ ළමයාගේ කාර් එකේ එහෙ මෙහෙ යනකොට මගෙන් ඇහුවා. කාගේද මේ සරුසාර ඉඩම් කියලා. ඉතින් ඇයි ඇත්ත කිව්වේ නැත්තේ? ඇත්ත කියලා ඒවා තමුන්ට අයිති නෑ කිව්වොත් මහා මදිකමක් නේ. ඒ හින්දා ඒ ඉඩම් කන්දරාව සේරම මේ කටුකුල්ලේ ගෙදර කීරාල ආරච්චිලා ගෙයි කියලා මනමාලයාගේ හිත ඇදගත්තා. ඒ ඔය වාගේ පූජා නම් කතා හින්දා කී සැරයක් කරදරේ වැටුණාද? තව එකක් මට ආරංචි. ඔය රටක් වටින දෑනන්දියාගේ පුද්ගල කෙව්ව හාරවුසලා බැලුවා ඈ පුද්ගලිකෙව්වා. "ඈ ඈ මුදියෝ මොනවද බං උඹ මේ කියන්නේ? කොයි මාමද ඒ පුද්ගලිකේ වහාර අවසන්නේ පුද්ගලික ඈ? බොටඩම් පිස්සු. මේ උඹ ඵලයන් අංගොඩට අංගොඩ." පුද්ගලික රහස් පැත්තක් ගැන නේද කීවේ? ඒ පැත්ත හාරවුසන්ට වටින්නේ නෑනේ ලොකෝ. අපි බොහොම ඉහළ උදවිය. ඒ කොයි පැත්තද ඔහේ කියන්නේ ආරච්චිල? ඒ දැන් ඔබ කියවේ අර අර මොකක්ද නරක වචනයක් පුග් පුග් අන්න ඒ මේ පැත්ත. හා. ඔව් මං එන යන්න අංගොඩට. හැබැයි ආරච්චි මස්සිනේ දැන් ඔය අලුත් බෑනන්ඩි කෝටි ගාණක් අලාභ ඉල්ලලා නඩුවක් දාලා තද වුණාම හිතෙයි. චා. විසෝව මුදියාගේ පුතාට බඳලා දීලා නිදහස් වුණා නම් කොච්චර හොඳද කියලා. හා ඒකද බලාපොරොත්තුව. ආ එතකොට ඔය දිගාමඳුල්ලේ බෑනයි අර හැංගි මුත්කන් කෙලින දුම්බර නාමෙලයි දෙන්නම යයි යන්ට අකුලාගෙන. විලි රැජාවේ පණ යන වැඩක් නේද අපට මේ සිද්ධ වෙන්න යන්නේ. ඇහුණද? ඇවුනද ගෙදර ඇත්තට? ආ පණ යන වැඩක් මේක. ඈ මොකද්ද මොකද්ද ඔය පණ යන වැඩේ? ඈ මේ බඩේ ගාය හැදිලාද? මිනිස්සයෝ මුදියා අපට hina වෙලා ගිය හැටි මතක නැද්ද? ඈ මතක නැද්ද ගිය හැටි? ආ ගිය හැටි මතකයි මතකයි. මේ පැත්තට පිටිපස්ස හරවගෙන අර පාර පැත්තට මූණ හරවගෙන ගියා. ඔව්. කවුරු ආවත් එහෙමනේ යන්නේ ලොකෝ. ඒ තමුන්ට වැරදුනාම ඒවා පහ ගන්නවා. ඉතුරු වෙලා තියෙන දත් ටික පේන්ට මට ඇහුනේ මේ පේන්ට කියපු ටික විතරයි. මොකක්ද මං වහගත්තේ නැතුව හිටියේ? හැයි මිනිස්සයෝ මුදියා කීවා නේද අර දිගා මඩුලේ මිනිහා කැමරාවක් ඔටවාගෙන අපේ ඉඩම් වලයි මුදියගේ වයි අර වෙදමාමගේ වතු වලයි පින්තූර ෆොටෝ ගත්තේ ඇයි කියලා ඈ මතක නැද්ද ආ <laughs> ඒ ඉලන්දාරියාගේ අර සිංගප්පූරුවේ ඉඳලා ආපු ලොකු අයියා කැමරා පෙට්ටියක් තෑගි දුන්නලු. ඉතින් ඔය අපේ බෑනවෙන්ට ඉන්න සුන්දරසේන ඒ කැමරාව අරගෙන යන යන හැම තැනම පින්තූර ගන්නවා. ඉතින් මොකද්ද ඒකේ තියෙන වැරද්ද? වැරද්ද? වැරද්ද? ඒ පින්තූරු වලින් පෙන්නාපු ඉඩම් ආරච්චිලාගේ ඉඩම් විතරක් නෙවෙයිනේ. නමුත් ඒ හාදයට ඒවා tamunගේ බූදලේ කියලා පෙන්නලා. ඒවා දෑවැද්දට දෙනවයි කියලා පොරොන්දු වෙලා. අන්තිමේදී ඒ පොරොන්දුව කැඩුවා කියලා අලාබ ලක්ෂ ගාණක් ඉල්ලලා ලොකු නඩුවක් දාන්න යනවා කියලායි මුදියාපට එදා hina වෙලා පිටු පෑවේ. දැන් මා තේරුණාද? බෝලන් ලෝකෝ මුදියා බලා හිටියේ අපේ බිසෝ මුදියාගේ පුතාට පෙළවහට දෙයි කියලා නේද ඈ ඒත් ඒ කටහිටට කවුද හරස් කැපුවේ මේ මගේම අඹුව නොහොත් අඬුව කියන බාර්ගියාව ඔය ඔය ඉතින් තේරටම කලින් කතා කරන්ට දැනගෙන ඉන්න එපාය හැම තැනදීම වැරදි වචන කියනවා ලැජ්ජ නැද්ද මන්නම්? ඈ මොකද්ද මොකද්ද මං වැරද්දුවේ සනේ? ඈ අඹුවට අඬුව කියාපු එකද? අඹුව කියන වචනෙට අඬුව කිව්වහම හරිද? මොකෝ මං යකඩ අඬුවක්ද? ඈ හරි හරි හරි ඉතින් අඹුව කීවත් අඬුව කීවත් දෙකම එකයි මං හිතන්නේ. ඔව්. ඇයි ඉතින් gedara miniha කියන ලොක්කා දඬු අඬුවෙන් අල්ලාගත්තු ලීයක් යකඩයක් වගේ හැමතිසෙම අල්ලාගෙන මේ මේ මේ ඔය අනම්මනම් කතා නවත්තලා අර මුදියන්සේ කියාපු ඇනුම් පද ගැන මේ ඇනුම් පද මට එල්ල කෙරුවේ මේ මේ මේ මේ මං ඉස්සරහා ඉඳගෙන මං කියන කරන හැම දෙයකම හරස් කපන නැත්තම් එව්වා සම්පූර්ණයෙන් අහක දාන බාර්ගියාව හින්දා ඔය ඔය ඉති බාර්ගියාව නෙවෙයි බාරියාව මං ආගේ යහපත් භාර්යාවක් නැතුව අර කළු එතන වගේ චෞර භාර්යාවක් එහෙම මගේ කට මොකට දෙකින් ආයේ එතන මෙතෙන්ට අදින්න ඕන නෑ ලොකෝ අපෝ යෝ ඇයි එතන ගිහින් නගා අර සුදු එතන ඔය ඔය ඔය මං කිව්වේ මං මං කීවා ඒවා මගේ ඉලන්දාරි කාලේ තිබ්බැයි හොඳයි කන් කියලා එහෙම එව්වා මේ කසාදී බැන්දාම අහෝසි වෙනවා ඔය ඔය ඔය මුවන් පැලැස්ස නාට්‍යයේ අද රඟපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍යා වනිකසේකර රත්නාලාලනී ජයකොඩි සමග කමල් දේශප්‍රිය පරිගණක ක්‍රියාකාරීත්වය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්